ධර්මානුශාසනාව අද ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ ඓතිහාසික කිරියැල්ල නැදුම් රජමහා විහාරය කුරුවිට හල්පේ ශ්‍රී සාංගිකාරාම පුරාණ විහාරය යන උභය විහාරයන්හි ආගමික සේවා කෘත්‍යාධිකාරී අභිධර්මාචාර්ය කාව්‍ය ශිරෝමණී ගෞරව ත්‍රිපිටක ධර්මවේදී ශ්‍රී සද්ධර්ම වාගීශර විචිත්‍රභානී ග්‍රන්ථ විශාරද පූජ්‍යපාද මීවල පලාණේ රත්නසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ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 වේදනාන තුම්හාකං තං පජහත සංඥාන තුම්හාකං තං පජහත සංඛාරාන තුම්හාකං තං පජහත විඥානං නතුම්හාකං තං පජහත තං ඕපහේනං හිතාය සුඛාය භවිස්සති තී සාදු සාදු සාදු සද්ධා සම්පන්න කාරුණික පින්තුනි ශාක්‍ය මුනේන්ද්‍ර භාග්‍යවත් සම්මා සම්බුදු වමාමයන්න් වහන්සේ මහත් වූ කරුණාවෙන් දේශනා කොට වදාළ ත්‍රිපිටකයට අන්තර්ගත වන සංයුක්ත නිකායේ කන්ද සංයුක්තකේ නතුම් හාක වග්ගයේ නතුම් හාක සූත්‍රයයි අද මේ ධර්ම දේශනාවට මාතෘකා කරගන්නේ නතුම් හාක සූත්‍ර දෙකක් තියෙනවා. ඒ දෙකම මේ ධර්ම දේශනාවට උපයෝගී කර ගන්නවා. සදහවත් පින්නතුනි මේ සදහවත් පින්තුන්ල මහත් වූ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් නුතුව තමන්ගේ ජීවිතේ ඊටාම වටිනා පින්කමක් වටිනා කුසලයක් රැස් කරගන්න සූදානම් වෙන වෙලාව. යහපත් අරමුණු රාශියක් ඉදිරියෙන් තබාගෙන ඒ සියලු අරමුණු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයටපත් වෙලා මේ අනන්ත දුක් පිරුණු සංසාර දුකින් නිතරවන්න නිවන් අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියන අදහසින් උතුවයි මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන ලබන්නේ මේ ධර්ම දානමය පින්කම අපේ ගුවන්විදුලි මහගෙදරින් විසිරුවා හරින්නට ආරම්භ කරලා වසර ගණනාවක් ගත වෙලා තියෙනවා මේ පුංචි රට පිළිබඳව සලකලා බැලුවහම අපේ රටට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුතුම් දහම් පණිවිඩය ගෙන යන්නට මේ ගුවන්විදුලි මහගෙදර විශාල දායකත්වයක් දරලා තියෙනවා. ඉතින් එහි තවත් එක අවස්ථාවකට තමයි අපේ මේ සදහවත් පින්නතුන්ලා සහසම්බන්ධ වෙන්නේ. පින්වත්නි මේ ලෝකේ ධර්මයට පහදින අය බොහෝම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සත්ව වර්ගයා පහදින අවස්ථාවල් කීපයක් පිළිබඳ. ඒන් එකක් තමයි රූපයට පහදිනවා. අපි ඒකට කියනවා රූපප්‍රසාද කියලා. රූපයට පහදිනවා. රූපප්‍රසාද කියලා ඒකට කියනවා. මේ ලෝකෙ වැඩියෙන්ම අද වර්තමානයේ සිටින්නේ බොහොම දෙනා රූපයට පහදින අය. ඒ වගේම සමහර අය ශබ්දයට පහදිනවා. ගෝසප්පසං ප්‍රසාද. ශබ්දයට පහදින අය. මේ ගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය කරන්නේ අපේ සදහවත් පින්නතුන්ලා දන්නවා අද වර්තමානයේ ගත්තාම විශාල පිරිසක් ඉන්නේ රූපයට පහදින අයයි ශබ්දයට පහදින අයයි මේවා නිසාම අද කොච්චර මිනිසුන්ගේ වටිනා කාලය නිකරුණේ කොච්චර ගත කරනවද ඒ ගැන සිතීම ඔයත්තන්ට බාරයි ඊළඟට තවත් පිරිසක් ලෝකේ ඉන්නවා දුෂ්කර පිළිවෙත් වලට පහදින අය දුෂ්කර පිළිවෙත් වලට පහදින අය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දෙව්දත් තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විශේෂ ඉල්ලීම් කීපයක් කළා. ඒ ඉල්ලීම් කීපය තුලම තිබුණේ ඊටාම දුෂ්කර පිළිවෙතක් භික්ෂුන් වහන්සේ අනුගමනය කරන්න ඕනේ කියලා පනවන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළේ. ඒ දුෂ්කර පිළිවෙත අනුගමනය කළා නම් බුද්ධ ශාසනය මෙපමණ කල් රැඳී තියෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් පුරාම දුෂ්කර ක්‍රියාවක් කළාන්නේ. මොකද්ද මේ දුෂ්කර ක්‍රියාව කියන්නේ? දුෂ්කර වැඩපිළිවෙලක් දුෂ්කර පිළිවෙතක් අනුගමනය කළා. ඒක කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා දැනුණාම තමයි උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරී. ඉතින් මේ දුෂ්කර පිළිවෙත් වලට පහදින අය සමාජයේ ඉන්නවා. සමහර අය ඉන්නවා ධර්මයට පහදිනවා. එතකොට දේශනාව දිහා බැලුවාම අපට පේනවා මේ සමාජය තුළ රූපයට පහදින අය තුනෙන් දෙකක් පමණ ඉන්නවා. ශබ්දයට පහදින අය පහෙන් හතරක් ඉන්නවා. දුෂ්කර ප්‍රතිපදාවට පහදින අය පින්නතුනි 10 9ක් ඉන්නවා. එතකොට ධර්මයට පහදින අය ධර්මයට පහදින අයින් ලක්ෂයකට එක්කෙනෙක්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කිය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහි නුවණින් කල්පනා කරන ඥානවන්තයින්ට පමණයි. සිහි නුවණින් කල්පනා කරන්නේ නැති කෙනෙකුට මේ ධර්මයෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. අහගෙන හිටිය පමණයි. එහෙමනම් අපේ ජීවිතයේ අපි පහදින්නට ඕනේ රූපයටද, ශබ්දයටද, නැත්නම් දුෂ්කර ප්‍රතිපදාවටද, ධර්මයටද. පහදින්නට අවශ්‍ය කරන්නේ ධර්මයට. ධර්මයට පැහැදීම ඇති කරගත්තොත් ලෞකික ලෝකෝත්තර කියන සියලු සම්පත් ළඟා කරගත හැකියි. ඒ සේරටම වැඩිය පින්නතුනි අනන්ත අප්‍රමාණ කාලයක් මේ සංසාරේ ගමන් කරන මේ දුෂ්කර ගමනෙන් නිදහසක් ලැබිය හැකි. ඒ නිසා අපි සූදානම් වෙන්න ඕනේ මේ මිනිස් ජීවිතයේ ඉන්න ස්වණය මේ මොහොත අපේ සිස්තතන් ධර්මයට යොමු කරාන්ට සදහවත් පින්නතුනි පලිඟු මණිකකට සඳරැස් වැටුනහම ඒ සඳරැස් පලිඟු මණිකට කාවදිනවා බබලන හැබැයි කළුගලකට සඳරැස් වැටුනොත් කළුගලකට සඳරැස් වැටුනොත් ඒ බබලීම නැහැ ඒ වගේ සිහිනුවන තියෙන මිනිස්සුන්ගේ සිත්වලට ධර්මය වැටුණාම ඒ සිස්සතන් ආලෝකමත් වෙනවා. එහෙනම් අපි ගමන් කරන්න ඕනේ ආලෝකයේ කරාද අන්ධකාරයේ කරාද? අපි ගමන් කරන්න ඕනේ ආලෝකයේ සාගෙන. එහෙනම් අද දවසේ අපේ සදහවත් පින්නතුන්ලට මේ ධර්ම දේශනාවෙන් सिद्ध කරන්නේ ආලෝකය කරා යන්නට උපකාර වෙන එක. ඔබ සිටින්නේ ආලෝකය තුල ඒ ඔබට යමක් සිතන්න ඥාන ශක්තිය තිබෙන හින්දා. එහෙමනම් අපේ ආලෝකයෙන් තවත් ආලෝකය කරා ගමන් කරමු. ඒකටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. සාරා සංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලේ මේ සසරට වැදිලා අනන්ත අප්‍රමාණ දුක් වේදනාවන් විඳලා මහත් වූ ඉවසීමෙන් මහත් වූ කරුණාවෙන් පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා ඒ බුදු බවට පත් වෙන ආත්ම භාවෙදි සියලු සම්පත් අතහැර දාලා හය වසරක් තිස්සේ දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේ මේ බුදු බවට පත් උනේ පහසුවෙන් නෙමෙයි. ඒ විඳ වෙහෙස හොඳින් අවබෝධ කරගන්න හැකියාව තියෙනවා පින්නතුන්ලාට බුද්ධ චරිතය තුලින්. ඊළඟට බලන්න උන්වහන්සේ මේ නිර්මල ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් පින්නතුනි එහෙමනම් මේ සූත්‍ර ධර්මයෙන් ඔබට ඒ කාරණේ තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ලෝකේ යම් කිසි දෙයක් ඔබේ නොවේ නම් මගේ නොවේ නම් ඒ දෙයින් අපි අත මිදෙන්නේ කොහොමද? ඒක තමයි මේ සූත්‍ර ධර්මයේ සාරාංශය. බුදුරජාණන් වහන්සේ මේ නතුම්හාක සූත්‍ර ධර්මය දේශනා කරන්නට යෙදුනේ සවැත් නුවර දෙවුරම් මෙහෙරදී. බුදුරජාණන් වහන්සේ වදාළ වික්ෂුන් වහන්සේලාට මේ මා මාතුකා කළ ධර්ම පාඨය මුල් කරගෙන ඒව මේව කෝ භික්ඛවේ රූපං නතුම් ආකං තං පජහත තං වූ පහේනං හිතාය සුඛාය භවිස්සති බුදුරජාණන් වහන්සේ වදාරනෝ පින්නතුනි මේ රූපය ඔබගේ නොවේ නම් තොපගේ නොවේ නම් තං පජහත ඒක අත්හරින්නේ වේදනා නතුම්හාකම් තං පජහත අපේ ජීවිතයේ මිදින හැම විඳීමක්ම අපේ නොවේ නම් ඔබේ නොවේ නම් එය අත්හරින්නේ සංඥාන තුම්හාකං තං පජහත අපේ ජීවිතයේ පුරාම කරන හඳුනා ගැනීම ඔබේ නොවේ නම් අපේ නොවේ නම් එය අත්හරින්න සංඛාරානතුම් හාකං තං පජහත අපි සකස් කරන දේවල් ඔබේ මගේ නොවේ නම් එය අත්හරින්න විඥානං නතුම් හාකං තං පජහත මේ විඥාණය ඔබගේ නොවේ නම් මගේ නොවේ නම් එයාත් හරින් තං වූ භික්ඛවේ පහේනම් හිතාය සුඛාය භවිස්සති එහෙම කළාම ඒක හිත සුව පිණිස පවතිනවා හරිම පැහැදිලි ලස්සන දේශනාවක් වික්ෂුන් වහන්සේලා වදාारण ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තව ටිකක් ඒ ගැන විස්තර කළොත් උන්වහන්සේ වදාारण මහණෙනි මේ සවැත් නුවර දෙවුරම් මිහිරේ තනෙන් තන තනකොළ වර්ග තියෙනවා දර තියෙනවා ගල් තියෙනවා පස් තියෙනවා වැලි තියෙනවා මේ මිනිස්සු අරගෙන යනවා ඔබට මොකද හිතෙන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අපට එහෙම අරන් ගියා කියලා කිසිම හැඟීමක් දැනීමක් ඇති වෙන්නේ වෙනසක් ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාारणවා මේ රූපය නැත්නම් ඔබේ ජීවිතය ඔබව කවුරු හරි එහෙම අරගෙන ගියොත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒකට නම් කැමති වෙන්නේ මගේ රූපය මගේ විඳේ මගේ හඳුනාගැනීම මගේ සකස්සේ මගේ විඥානේ අපට අවශ්‍ය විදිහට තියෙන්න ඕනේ දැන් මෙහෙම මේ ටික දේශනා කළාට සමහරවට වැත්තන්ට ගැටලුවක් වෙයි. මොකද්ද මේ දේශනා කරන්නේ කියලා. අපි මෙහෙම හිතමු. අපි මේ සසර ගමන අද මේ නවාතැන්පලට පැමිණෙනකොට මේ සසර ගමනේදී මොනතරම් ආත්ම භාවවල ඉපදිලා තියෙනවද? බුද්ධ දේශනාව නොගත්තාම සීමාවක් නැති තරම්. ඒ පැමිණිච්ච ගමනේ මොනවද අපි හැදුවේ? සකස් කළේ මොනවද? සකස් කළේ පංචස්කන්ධ මොනවද සකස් කළේ? පංචස්කන්ධ. මොන ආත්මේ පුදුනා සකස් කරුවේ පංචස්කන්ධය. ඒ පංචස්කන්ධය උපාදාන කරගත්ත නිසා අපිට මේකෙන් තාමත් මිදෙන්න බැරි වුණා. එහෙනම් මේ සසරේ අපි ඇවිදින්නේ මොකක් නින්දාද? මේ පංච උපාදානස්කන්ධයන් නිසාමයි. අපි ওই සසර පුරාම කන්න බොන්න දීලා සංග්‍රහ කරලා සාතු සප්පායම් කලේ කාටද? ඔය පංච උපාදානස්කන්ධයන්ටමයි. අපි යමක් සිතුවනම් සිතුවේ අපි යමක් කතා බහ කළා නම් කතා බහ කළේ යම් කිසි වැඩක් කළා නම් කළේ මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳවමයි එයින් පිටස්තර වෙන කිසිවකින් නොවේ. එහෙනම් මේ සසර ගමනේ අපේ ජීවිත නිදහසක් නැතිව සෑහීමක් නැතිව අපි ඇවිදගෙන එන්නෙම මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයන් නිසා. මොකද මේ සසර ගමනේ අපි කොච්චර අවස්ථාවල මේක මගේ මේක මට මේ මම මේක තමයි මගේ ආත්මය ඔහොම හිත හිතා කිය කියා ඒකට අවශ්‍ය දේවල්ම සම්පාදනය කර කර මේ සසර ගමන ආවේ මගේ අම්මා තාත්තා මගේ දරුවෝ මගේ සහෝදරයෝ මගේ සහෝදරියෝ මගේ නෑදෑයෝ මගේ ධනය ওই විදිහට හැමදේම උපාදාන කර කර ආවා මගේ සිත මගේ සිතවිලි නේද ඔසේරම් මගේ මගේ මගේ කියලා උපාදාන කර කර ආවා හැබැයි මේ පැමිණිච්ච ගමන කවදාවත් මේ මගේ කියපු දේවල් Taman හිතපු විදියට පැවතුනාද? අදටත් පවතිනවද? නෑ. දැන් ඔබ වයස අවුරුදු 50ක් ගෙවලා තියෙනම් අවුරුදු 50ම ගත කළේ මොකටද කියලා හිතලා බලන්න. ගත කළා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධ පෝෂණය කරන්න නෙමෙයි. ඔබ සල්ලිය භාගෙ හෙව්වා, ඉඩ කඩම් හෙව්වා, යාන වාහන හෙව්වා, සම්පත් හෙව්වා, දරුවෝ හැදුවා, නේද? විවාහ කටයුතු කළා, ආවාහ කටයුතු කළා. ගෙවල් දොරවල් හැදුවා, ඉඩකඩම් ගත්තා. මේ හැම දෙයක්ම සම්පාදනය කළේ මොකටද? පංච උපාදාන ස්කන්ධයට සාත්තු කරන්න, පවත්වගෙන යන්න. මේ සේරම කරද්දි සිද්ධ වුණේ මොනවද? වයසට ගියා. ඒ හැමදේම කරගෙන යනකොට වයසට ගියා. ලෙඩ දුක් සීමාවක් තිබුණාද? අදත් තියනවද? විපත්ති බලාපොරොත්තු නැති කරදර මේවයි සීමාවක් තියනවද? මේ අතරදි සමහර තැන්වලදී පුංචි පුංචි తాවකාලික සතුටක් ලැබුවානේ යම් යම් දේවල් පිළිබඳ. හැබැයි හැම සතුටක්ම తాවකාලික මිසක් සදාකාලික උනාද? වැඩියෙන්ම අපේ ජීවිතයට ළඟා වුනේ දුක මොකක් නිසාද මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයන් මම මගේ කියලා ගත්තු නිසා අර දේශනාවේ තියෙනවනේ අහලා තියෙනවනේ පුත්තා මත්තේ ධනං මත්තේ හිතේ බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ථේ කුතෝ පුත්තෝ කුතෝ ධනං නේද මට දරුවෝ ඉන්නවා පුත්තා මන්ති ධනං මන්ති මට ධනෙ තියෙනවා නේද මෙහෙම හිත හිතා ජීවත් වෙලා හිටින්දෙම ධන්නෙම නැතුව ජීවිතයෙන් සමවරගෙන යන ඔක්කොම අතහැරලා නේද ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ ඊළඟට ඉන්න අය කවුරු හරි මම මගේ කියලා අයිති කරගන්නවා ජීවිතය හරියට මායාවක් වගේ. ඒකයි අපිට මෙහෙම හිතෙන්නේ. මන්ට දරුවන් සිටි මන්ට ධනයද නැත්ති අනුවන දනං තුල මේ සිටිවිලි ඇත්ති තමහන්ට තමන් වත් නැති කල මේ සත්ති මොන දරුවන්ද ධනයද අපහට ඇත්ති මේ විදිහට ජීවිතේ පුරාම මගේ මගේ මගේ කියපු දේවල් වලට දැන් මොකද වෙලා තියෙන්නේ ඒ සියලුම දේවල් දැන් අනිත්‍ය වෙලා. ගෙවි ගිය වයසට මොකද වුනේ? අනිත්‍ය වුණා. මේ පුංචි දරුවාගේ තිබිච්ච පුංචි කාලේ දැන් අපිට තියනවාද? ඒ පුංචි දරුවෝ තව කාලයක් කවුරුත් 30ක් 40ක් යනකොට 50ක් 60ක් යනකොට ඔය ආච්චිලා සීයලා වෙලා යනවා. එකවරටද වෙන්නේ? නෑ. මේ ගත වෙන හැම ස්වණයක් පාසා මොකද්ද වෙන්නේ? විනාශ වෙනවා. ඇති වෙනව නැති වෙනව. මේක සාමාන්‍ය කිව්වට හරියන්නේ බොහොම නුවණින් දකින්න ඕනේ දෙයක්. ඒකට අපි කියන්නේ අනිත්‍ය කියලා. ඒ අනිත්‍ය කියනක නුවණින් දකින්න ඕනේ. අපේ තියෙන ශරීරය හැමතිස්සෙම ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙන ස්වභාවයට පත් වෙනකොට ඊළඟට වෙනස් ස්වභාවයකට පත් වෙලා යනවා. අද මේ වසරේ දකින්න රූපය තව වසර 5ක් 6ක් යනකොට වෙනස් රූපයකින් දකිනවා. මේ වෙනස එකවරටම දුනේ නෑ. ඊළඟට බලන්න සිතවිලි අපි විඳින විඳින් සැප දුක උපේක්ෂාවන් මේවා එක දිගටම එකක්ම අපට ලැබෙන්නේ නැහැ හැමතිස්සම වෙනස් වෙනවා විඳීම් වෙනස් වෙනවා. කොහොමද විඳීම් වෙනස් වෙනවා කියන්නේ? මේ ධර්ම දේශනා කරන වෙලාවේ ඔයත් පැයක් මේ ගුවන් විදුලි ඉස්සරහා වාඩි වෙලා ඉන්න බලන්න. ඒ පැය ගත වෙලා අවසන් වෙනකොට ඔය වාඩි වෙච්ච ඇත්තද උතනින් නැගිටින්නේ? නෑ නේද? වාඩි වෙච්ච අය නෙමෙයි නැගිටින්නේ. ප්‍රශ්නයක් අහයි අයියා හඳුරන්නේ අපිමයි වාඩි වුණේ අපිම නැගිටින්නේ කියලා. එහෙනම් දැන් වාඩි වෙනකොට තීච්ච වෙලාවද දැන් තියෙන්නේ? දැන් එතකොට වාඩි වෙන වෙලාවේ හිටව පිරිස නෙමෙයි ඊට වඩා වයසට ගිය පිරිසක් නේද මේ නැගිටින්නේ? මේක ජීවිතයේ හැම ස්වභාවයක් පාසාම සිද්ධ වෙනවා. ශරීරය විතරක් නෙවෙයි සිතත් එහෙම. සිත කියලා කියන්නේ සදාකාලිකව මේ භවයෙන් භවයට ගමන් කරන එකක් නෙමෙයි. අර සාති වික්ෂුන් වහන්සේ දේශනා කරන්න පටන් ගන්නතනේ මේ භවයෙන් භවයට ගමන් කරන විඥානයක් තියෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා කියන. බුදුරජාන් වහන්සේගෙන් ලැහුවා මේ එහෙම එකක් මම දේශනා කළේ නෑනේ. භවයෙන් භවයට ගමන් කරන විඥානයක් නෑ. මේ විඥාණය හැම ස්නයක් පාසාම ඇති වෙනව නැති වෙනව. සිතවිලි සමග. සිතවිල්ලක් උපදිනකොට සිතක් හට ගන්නවා ඒ සිතවිල්ල සිතත් දෙකම එකවරම නැති වී යනවා. ඒකයි බුද්ධ දේශනාවේ තියෙන්නේ ඉමස්මින් සති ඉදං හෝති කියයි. මෙය ඇතිකල මෙය ඇති වෙනවා. මෙය නැතිකල මෙය නැති වෙනවා. මේක තමයි ස්වභාවය. මේ ස්වභාවය යම් කිසි කෙනෙක් නිතර නොනින් දකිනවා නම් එහෙම නැත්නම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් යම් කිසි කෙනෙක් නිතර නුවණින් දකිනවා නම් ඒ නුවණින් දකින එක්කෙනාට හැකියාව තියෙනවා මෙන්න මේ පංච උපාදානස්කන්ධයන්ගේ මිදෙන්න. භාවනා කරනවා කියන්නේ ඒකයි. භාවනා කරනවා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳ සත්‍ය නුවණින් දකිනවා. ඒකයි භාවනාව කියලා කියන්නේ. බුද්ධ දේශනාවේ මොකද ලෝකේ භාවනා ක්‍රම අප්‍රමාණ තියෙනවා. බුද්ධ දේශනාව ගත්තහම අපිට පේනවා විසුද්ධි මාර්ගය වගේ දේශනාවලදී ග්‍රන්ථවලදී ක්‍රම 40ක් සමත භාවනා වශයෙන් තියෙනවා. විදර්ශනා වශයෙන් තියෙනවා අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය නුවණින් දැකීම. නමුත් මේ සියලුම භාවනා ක්‍රම හැර තවත් භාවනා ක්‍රම ලෝකයේ තියෙනවා. හැබැයි මේ භාවනා ක්‍රම වලින් විශේෂත්ව වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදර්ශනාව අනෙක් කිසිදු දර්ශනයක දකින්න නැති එක. මේ විදර්ශනාව තුළින් අපිට දකින්න ලැබෙන්නේ අපේ ජීවිතයේ සත්‍ය මොකක්ද? එහෙනම් පින්නතුනේ මේ සසර ගමනේදී අපි ගමන් කරන්නේම දුක් සමූහයක් මැද මේ සියලු දුක් වලට හේතු වෙන්නේ හේතුව තමයි විශේෂයෙන්ම අපි තුලම ඇති කරගත්ත මේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි ඇති කරගත්ත තණ්හාව. මේ තණ්හාව නිසා තමයි සියලු දේ සිද්ධ වෙන්නේ. ඒක නිසා සදහවත් බෞද්ධයන් බවට පත් වෙන ඔබ මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට ලං වෙන්න අර මා මුලින් සඳහන් කළ පරිදි ධර්මයට පහදින් ලක්ෂයෙන් එක්කෙනෙක් බවට උපපත් වෙන්නේ. එහෙමපත් වෙලා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය තුලින් තමන්ගේ ජීවිතයට ප්‍රඥාව, ශ්‍රද්ධාව සහ ප්‍රඥාව එකමුතු කරගෙන ජීවිතය පිළිබඳ සසර පිළිබඳ පංච උපාදානස්කන්ධයන් පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් දකින්න පුරුදු වෙන්න වුණු වෙන්න එවිට මේ සිත ටිකෙන් ටික ටිකෙන් ටික කෙලෙසුම් කෙරෙන් මිදෙනවා මේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නතුම්හාංක සූත්‍ර ධර්මයෙන් අපට දේශනා කළ දේශනාව. එහෙමනම් අද දවසේ මේ ගුවන්විදුලි මහගෙදරින් ඔබට බෙදා හරින ධර්ම දාණය ඔබට බෙදා දෙන දහම් පණිවිඩය මේ සසර ගමනේ අපි මොන තනතුරු දැනුවත් මොන රටක මොන ජාතියක මොන ආගමක සිටියත් අපි සියල්ලෝ මේ සසර ගමන් කරන්නේ පංච උපාදාන ස්කන්ධයන් නිසා. ඒ පංච උපාදාන ස්කන්ධයන්ගෙන් මිදුණු දිනේට පින්නතුනි අපි කියනවා සියලුම සංසාර දුකින් නැත මිදී අමා නිවන් අවබෝධ කරගත්තා කියලා. ඒ නිසා අද දවසේදී මේ දේශනා කළ ධර්ම දේශනාව තුළින් ජනිත කරගත් වටිනා කුසල ශක්තිය මූලික වශයෙන් පින් කැමැති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා තාවතාච අම්හි සම්භතම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ඨා ච බුම්මණ්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මණ්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා හැමදිනාටම ධර්ම ශ්‍රවණාන් සංසයෙන් සියලුම සංසාර දුකින් අත මිදී ලබන අමා නිවනින් සැනසෙල්ලම වේවා සාදු සාදු සාදු සුපින්නුත්නි අද ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ ඓතිහාසික කිරියැල්ල නැදුම් රජමහා විහාරය කුරුවිට හල්පේ ශ්‍රී සාංගිකාරාම පුරාණ විහාරය යන උභය විහාරයන්හි ආගමික සේවා කෘත්‍යාධිකාරී අභිධර්මාචාර්ය කාව්‍ය ශිරෝමණී ගෞරව ත්‍රිපිටක ධර්මවේදී ශ්‍රී සද්ධර්ම වාගීශර විචිත්‍රභානී ග්‍රන්ථ විශාරද පූජ්‍යපාද මීවල පලාණේ රත්නසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු සුපින්නතුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112 69 71 40 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න ඔබ සැමට සම්මා සම්බුත් සරණයි